මන් දැක සෞඛ්‍යමතුමාම කියලා තියෙනවා. අඩුම ගානේ කම්කරු රස්සාවකට යන 6යි දෙක පාස් වෙනවනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා 6යි දෙකවත් පාස් වෙච්ච නැති අය. එහෙම අයට දෙන තීරුබදු රහිත පර්මිට් එකක්. ඒකල වැඩ පිළිවෙලත් හදලා ඉවරයි. රාජ්‍ය සේවකින්ට දීපු මේ පර්මිට් එකකට මේ අපි රණ්ඩු කරන්නේ. අපිට තියෙන්නේ මේ අයවැයෙන් රාජ්‍ය සේවකින්ට රාජ්‍ය සේවෙන් ඵලයන් කියන පණිවිඩය දීලා තියෙනවා. ඒ පණිවිඩයට අපි විරුද්ධයි.